ඥාන සම්මාදිටියත් අපි විස්තර කර ගන්න යෙදුනා මූල ධර්මයේ අධ්‍යක්ීම් කියන මේ දෙකටම සම කරලා ඒ අනුව යම් කිසි කෙනෙක් සතුසේ සත්වාකාරයෙන් ඇත්ත ඇති හැටියට තමන්ගේ ඥාන ප්‍රමාණයට කර්මයක් කර්ම ඵලයක් අදහා ගන්නවා නම් ඒ පුද්ගලයාට මේ එදිනෙදා අපට දකින්ට අහන්ට නැත්නම් හමු වෙන්න යෙදෙනා වූ විෂමතාවයන් වලදී විවේකයක් ඇති කරගන්න විදිහට තව තවත් ප්‍රශ්න ඇති නොවෙන්නා වූ විදිහට ඒ සංසිද්ධි හසුරුවාගෙන තමන්ගේ භාවනාවට වේලාව ඉතුරු කරගන්න කර්මත ආනිසංස තියෙනවා. තවත් විදිහකට කියනවා නම් අපි පෙර කළා වූ කර්මානුරූපව අපිට අද ඉදිරිපත් වෙන්නා වූ ඇසීම්, දැකීම්, ආග්‍රහණ, රස, ස්පර්ශය, ඉතිවිලි කියන මේ දේවල් මතු මතේ තවත් කර්ම රැස් කරගන්නේ නැතුව තවත් කායික වාචසික දුක්චරිතයන්ට පෙළඹෙන විදිහට අවුල් කරගන්නේ නැතුව ඒ කර්මය අපිට දායාද දෙයක්ය අපිට ලැබීමට උරුම දෙයක්ය කියලා හිතලා ඊවසන ශක්තිය ඇති කරගන්නට මේ කම්මස්සකතා ඥාණය පිහිට වෙනවා. ඒ නිසා මේකට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ නිසා කම්මස්සකතා සම්මාදිට්ඨිය සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන පිළිගන්නවා කියන එක මේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයකදී කරගන්න බැරි දෙයක් නිසා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා ඒක ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕනේ කියලා. ඒ ශ්‍රද්ධාවෙන් ඒක පිළි අරගෙන Taman ඒක ක්‍රියාවට නගනවා නම් ඒ කියන්නේ අහන දේවල්, දකින දේවල්, ආග්‍රහණය කරන දේවල් වශයෙන් ඒවට ගැටීමට, බැඳීමට නොයා ඒ විශේෂයි මේ මාගේ කර්මානුරූපය පැමිණෙනා වූ දේ කියලා මෛත්‍රියෙන් කරුණාවෙන් කළ යුත්තක් හැර ඉතුරු අවස්ථාවකදී උපේක්ෂාහසගත වෙනවනම් මේ පුද්ගලයා තුළින් තව තවත් කර්ම මැත්තේ කර්ම සිද්ධ වෙන්නේ නැහැ. අන්ධකාරයෙන් තවත් අන්ධකාරයට යන්නේ නැහැ. පටලැවිල්ලෙන් අධික පටලැවිල්ලකට යන්නේ නැහැ. මේ අනුව කම්මස කතා සම්මාදිට්ඨිය සා ශ්‍රද්ධාවෙන් පිළිගැනීමෙන්ම ඒ පුද්ගලයාට විශාල ලාභයක් වෙනවා. කල් යනකොට යනකොට ජීවිතයේ නිර්වෘල් භාවයේ පැහැදිලි වෙනකොට නම් අඳුරෙන් අඳුරට නොයන තත්වයට එනකොට නම් පටලැවිල්ලෙන් පටලැවිල්ලට නොයන තත්වයට එනකොට නම් තමන් පිළිපැද්දා වූ මේ කම්මස්ස කතා සම්මාදිට්ඨියේ ආනිසංස වැටෙනවා. ඒ නිසා වහා නොවැටෙන්නේ නමුත් ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ. මේ විදිහට යම් කෙනෙක් මේ ජීවිතයේ මේ ලෝකේ මේ සංසාරේ ආලෝකයේ වශයෙන් දක්වන්ට යෙදුණු මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨි ආලෝකය ඉදිරිපත් කරගත්තොත් ඔහුට මාර්ග තුනක් එහෙම නැත්නම් අවස්ථා තුනක් ඉදිරිපත් වෙනවා කාම මාර්ගය ධ්‍යාන මාර්ගය ප්‍රඥා නැත්නම් ඥාන මාර්ගය කියලා ඒ කාම මාර්ගය යනැත්තෝ ඥානවන්තේ ගෘහපති ගෘහපති නියන් වශයෙන් කාම ලෝකයේ ඉදිරියට යනවා ඒ සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන අප්‍රමාදය නිසා. එයත්ෝ ලැබිය යුතු ගිහි භවභෝග සම්පත් නම් ගුණාම ලැබෙමින් සාර්ථක ගිහි ජීවිත ගත කරනවා. නමුත් සමහරක් එක්කෝ ධ්‍යාන මාර්ගයට නැත්නම් ඥාන මාර්ගයට පිවිසීම වශයෙන් කාම ලෝකයෙන් වෙන්වීම සිද්ධ කරනවා. භෞතික වශයෙන් හෝ හිතේ. මේ විදිහට ඉදිරිපත් වෙච්ච පිරිසක් තමයි අපි මේ ඉදිරිපත් කරගෙන මේ ධර්ම දේශනාව පවත්වන්නේ. සමහරක් පිළිස සමත භාවනා වැඩිම වශයෙන් ධ්‍යාන මාර්ගයේ කරගෙන යනවා. සමහරක් පිළිස ප්‍රඥා මාර්ගයේ වැඩිම වශයෙන් විපස්සනා කරගෙන යනවා. මේ මාර්ග දෙකම අර කාම මාර්ගයේ තෝරාගත්තට වැඩිය ලොකු කැපකිරීමකින් ලොකු අභිනිෂ්ක්‍මණයකින් තෝරා ගන්න ඕනේ. ඒ කියන්නේ සම්මසකතා සම්මාදිට්ඨිය ගැඹුරින් තේරුම් අරගෙන තියෙන බවයි. ඒ නිසාම සම්මත කතා සම්මාදිට්ඨිය ගැඹුරින් තේරුම් ගත්ත නිසාම තමන් ඉදිරියට ඉදිරිපත් වෙනා වූ රුචි අරුචි දේවල් මැත්තේ කාය දුස්චරිත නොකරන, වචී දුස්චරිත නොකරන සත්‍යයට ඉවසීම තියෙන නිසා මේ ධ්‍යාන මාර්ගයේ ප්‍රඥා මාර්ගයේ තෝරාගත්ත ඇත්තන්ට සීලය කල්ලාලලා යන විදිහට පවත්වාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම නැතුව ඉවසීමෙන් තොරව වහා කිපෙන தත්ත්වයටපත් වුණා නම් ඒ ඇත්තන්ට කාය හසුරුවා ගැනීම, වචනය හසුරුවා ගැනීම අර කම්මස්ස කතා සම්මාදිට්ඨියේ තේරුම් ගත්ත කෙනෙකුට වගේ පහසු වෙන්නේ. ඒ නිසා ධ්‍යාන මාර්ගයේ ප්‍රඥා මාර්ගයේ කියනවා වූ භාවනා මාර්ග තෝරාගත් ඇත්තන්ට කම්මස්ස කතා සම්මාදිට්ඨි ඥාන හේතුවෙන් තමන් රකින්නා වූ සීලය දිගට පවත්වාගෙන යන්න පුළුවන්. මේ භාවනා කරන පිළිස දන්නවා මේ සීල ශික්ෂාවෙන් තොරව සමාධි ශික්ෂාව බොහෝම අමාරුයි නැත්නම් බැරි තරමයි අවස්ථාවක්. සමාධි ශික්ෂාවෙන් තොරව ප්‍රඥා ශික්ෂාව සිද්ධ නොවන තරමයි. ඒ නිසා අපි අපේ ජීවිතවලදී යම් අවස්ථාවක අපතුලින් නොගැලපෙන විදිහේ රළු කරළු කායික හැසිරීම ඉදිරිපත් වෙනවනම් අපි තේරුම් අරගන්න ඕනේ මේ අවස්ථාවන් වලදී අපේ මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය දුර්වල වෙලා අපි කර්ම සංමෝහයට වැටිලා අනිත් පැත්තේ නැත්නම් ඉදිරිපත් වෙන අනිත් පිටිසේ දෝෂ බලනවා අඩුපාඩු දකිනවා කෑකොස්සන් ගහනවා වචනේ වශයෙන් දුස්චරිතට පෙරෙනවා. ඒ වෙලාවල් වල අපි නැවත හැරිලා බලලා අපි මේ කර්මය කර්ම ඵලයේ අදහන්නේ නැති පුද්ගලයන් වගේ බාහිරයේ දොස් වෙන ස්වරූපයට යන තරමට අප තුළ කම්ම සම්මෝහය ඇති වෙලා තියෙනවා කියලා සංවේග පිටව ගන්න ඕනේ. පිටවගෙන වහාම සම්මතකතා ඥාන සම්මාදීත්‍යයේ ඉඳ දුන්නොත් අප තුළ ඒ කායික ක්‍රියා වශයෙන් කායික දුස්චර්ත වශයෙන් වීතික්‍රමණීය මට්ටමට කෙලස් නැගින් නැතුව රැක ගන්න පුළුවන් වෙනවා. වචනයේ වීතික්‍රම මට්ටමට කෙලස් ඝන බහල වෙන්නේ නැතුව ඉඳ රැක ගන්න පුළුවන් වෙනවා. නැත්නම් සීලේ බේරා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට කටයුතු කරන ඇත්තෝ විශේෂයෙන්ම ප්‍රඥා මාර්ගයේ තෝරාගත්තොත් ඒ කියන්නේ විපස්සනා මාර්ගයේ තෝරා ගන්නවන ඒ පුද්ගලයෙකුට මේ කම්මසකතා ඥානයේ තේරුම් ගත්ත පමණින් තමයි බලාපොරොත්තු වන්නා වූ ඒ ප්‍රඥාව පහළ කරගන්න බෑ. මොකද ඉතින් එහාට ඇත්තා වූ සම්මෝහය ඒ කියන්නේ කම්මසකතා කම්ම සම්මෝහය දුරු කරගෙන ඉතින් එහා ඉදිරියට බලන කෙනාට ධම්ම සම්මෝහය ඉදිරිපත් වෙනවා. මේ ධම්ම සම්මෝහය අපි එකත් අසල දැනගත්ත විදිහට අහපු ඵලයේට ශ්‍රද්ධාව ඇති කරගත්ත ඵලියට කම්මසකතා සම්මාදිට්ඨි ඥාන සම්මාදිට්ඨිය වගේ හොඳ බල ආනිසංස දෙන්නේ නැහැ. ඒ වෙනුවට තමයි යෙදෙන්න ඕනේ. තමන් වශයෙන් කාය සාක්ෂි වශයෙන් භාවනා කරන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා ධම්මවවත්ථානේ පවත්වන්න ඕනේ. එහෙම නොපැවැත්වුවත් ධම්ම සම්මෝහය හොඳ නැහැ කියලා පිළිගත්තට ධම්ම පවත්තාණය හොඳයි කියලා පිළිගත්තට ඒ පමණින් ආනිසංස ලැබෙන්නේ නැහැ. ධම්ම පවත්තාණය හොඳයි කියලා ශ්‍රද්ධාවෙන් පිළිගත්තට ආනිසංස ලැබෙන්නේ නැහැ. ලැබෙනවා ආනිසංස ටිකක්. හොඳ ප්‍රකටේ පැහැදිලි ආනිසංස ලබන්න නම් ධම්ම පවත්තාණය Tamanගේ වචනය තුල, කය තුල, චිත්ත තුල පවත්වන්න ඕනේ. මේ කොටස ඒ කියන්නේ මේ ධම්ම වවත්හානිය කියන කොටස යෝගාවචර ජීවිතයක සංදිස්ථානයක්. කීප පැත්තකින් සංදිස්ථානයක් වෙනවා. ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් වෙන්නේ මෙන්න මේ ධම්ම වවත්හානිය පවත්වන කෙනා විතරයි. ප්‍රතිපන්නෝ කෝති දේවෝ වා මනුස්සකෝ වා දේවෝ වා මනුස්සකෝ වා විකුමේව සංඛං ගච්ඡති ප්‍රතිපත්තියට බැසගත්තා වූ කෙනාටම තමයි භික්ෂුව කියලා කියන්න පුළුවන්. දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, ස්ත්‍රියෙක් වේවා, පුරුෂයෙක් වේවා. අන්නේ විදිහට බැස ගැනීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ධර්ම වවත්තානේ අවස්ථාවේ. එහෙම නැත්නම් කොච්චර කර්මයේ සහ කර්මඵලයේ ඇදහුවත් ධම්ම සම්මෝහයේ නිසා ගමනක් නැතුව යනවා. මේ නිසා මේ ධම්ම වවත්තානේ පිළිබඳව හොඳට පැහැදිලිව තේරුම් කරගන්න ඕනේ. එහෙම නැතිනම් අපි සදා කාලිකවම මේ සම්මත ලෝකයේම රැඳෙනවා. ආමදාකවත් සම්මත ලෝකයෙන් පරමාර්ථයේ අරුණාලෝකය පරමාර්ථයේ ආලෝකයට විනිවිද ගන්නට බැස ගන්නට බැරුව යනවා. ඒ නිසා ධම්ම වවත්තාණේ කියන්නේ මොකද්ද? ධම්ම සම්මෝහය කියන්නේ මොකද්ද? මේ ධම්ම සම්මෝහය විනිවිදින්නේ කොහොමද? කොයි කොයි ආකාරවලින්ද කියන එක එදා අපි දැනගත්තට වඩා අද විස්තර කිරීමයි මේ ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ධර්ම දේශනාවේ මතක් කරගත්ත ධර්ම වවත්තාණය තේරුම් කරගන්නට නිදර්ශනයක් විදිහට මූල ධර්ම වශයෙන් නම් මේ පංචස්කන්ධය රූපය වේදනාය සංඥාය සංස්කාර විඥානයේ කියන මේ සෑම දේවත්වයක්ම නාම කොටස් සහ රූප කොටස් වලට බෙදන්න පුළුවන්. මේ එකම දෙයක් තුලවත් සත්වයේ ජීවයේ ආත්මයක් නැහැ. ධාතු මාත්‍රේ පමණයි. එසේ වූ මේ නාම රූප ස්කන්ධ කොටස් තුල නැත්නම් ඒ කොටස් තුලින් කටයුතු කරන වෙලාවේදී ඒවා ක්‍රියාවට නගන වෙලාවේදී එහෙමනම් කොහොමද මේ ජීව ආත්මේ සත්ව සංඥා පහළ වෙන්නේ කියන එක මුලින් මූල ධර්ම අනුව දැනගන්න ඕනේ. ඒ දැනගෙන සංසාර පුරුද්දේ අනුවට අප්‍රමාද වෙලා අපි මේ ශරීරය ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් අසංවරව ඒ කියන්නේ දුස්සීලව අප තුල දිගින් දිගටම දිගින් දිගටම මේ සත්ව සංඥාව පහළ වෙනවා ජීව සංඥාව පහළ වෙනවා ආත්ම සංඥාව පහළ වෙනවා පහළ වීම නිසා අපි ධම්ම සම්මෝහයේ අඳුරට වැටෙනවා පටලැවිල්ලට වැටෙනවා ඒ නිසා අපි මුලින් මූල ධර්ම පැත්තෙන් ප්‍රකාශක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති පරිදි මේක හුදු ධාතු මාත්‍රයක් පමණයි කියන එක අසාධනය කරනවා. අසාධනගෙන ඒ ජීවය සත්ව ආත්ම සංඥාවල් පහළ වෙන දොරටු පහළ වෙන්න පුළුවන් ස්ථාන පහළ වෙන්න පුළුවන් අවස්ථාවල් පිළිබඳව සන්නා සන්නද්ධ වේ. ඒ කියන්නේ ආයුධ සහිතව මුරවල් මුර දාන්න ඕනේ රැකවල් ගන්න ඕනේ. එහෙම නොවුනොත් සෑම දාම සෑම මොහොතකම මේ ආත්ම සංඥාව, සත්ව සංඥාව, ජීවි සංඥාව ධාතු මාත්‍ර කියන එක ඉක්මවාගෙන මේ සිද්ධිවලදී මේ අවස්ථාවලදී අපව ජය ගන්නවා. මේ නිසා දිගින් දිගටම අපි ධම්ම සම්මෝහයේ නැත්නම් අඳුරෙන් අඳුරට යන තත්ත්වේ පවතිනවා. අපි මේ අහුම්කම් දෙනවා, අහනවා, කියන එක තේරුම් අරගත්තේ මේ ආත්ම සංඥාව සත්ව සංඥාව පහළ වෙන එක ස්ථානය. එක අවස්ථාවක්. මූල ධර්මානුකූලව කල්පනා කරනවා නම් පරමාර්ථයේ පැත්තේ අපි එදත් කතා කරගත්ත විදිහට මේ ඇහිීමේදී පවතින්නේ ඇහිීමට හේතු ධර්ම වාදයේ කණියතා වූ සද්දවලට සංවේදී ස්වરૂපය ඒකට හේතු වෙන්නේ ශෝක ප්‍රසාරය. ඒ සෝත ප්‍රසාදය සද්ද නැතුව තිබුණකොට මරුණා හා සමානයි. ඒකට කිසිම ගුණ විශේෂයක් වාතා කරන්නවත් උද්දීපනය කරන්නවත් බෑ. ඒක උද්දීපනය කරන්ඩ ඒ කියන්නේ සෝත විඥානයේ අවදි කරවන්නට පුළුවන් එකම ක්‍රමය සද්දේ තමයි. ඒ නිසා සෝත විඥානය සෝත ප්‍රසාදය යම් අවස්ථාවක ශබ්ද තරංගයක් තුළින් නැත්නම් ශබ්ද ශක්තියක් තුළින් කිකැවෙන වෙලාවට උද්දීපනය වෙන වෙලාවට ඒක වැඩ පටන් ගන්නවා. මේ වැඩ පටන් ගන්නවයි කියලා කියන්නේ හිතේ අවධානය, මානසිකාර්ය වහාම ඇද බැඳ ගන්නවා මේ ඇහිීම කියන වැඩේට. ඒ මොකද ඒ වෙලාවේ දැකීමට වැඩිය ඇහෙන ශබ්දේ ගොරෝසුයි නැත්නම් තීව්‍රයි. නහයට දැනෙන ගන්ධයට වැඩිය ශබ්දය තීව්‍රයි. ඇහිම තීව්‍රයි. ආග්‍රාණයට වැඩිය රසයට වැඩිය ස්පර්ශයට වැඩිය හිතවිලි වලට වැඩිය තීව්‍ර නිසා හිතේ අවධානය හිතේ මානසිකාර්ය මේ සෝත විඥානය කියන වශයෙන් එතෙන්ට ඇද ගන්නවා මේ ඇද ගැනීම පවතින තාක්කල් හිත ස්පද්දේ දිගට පවතිනවා සෝත ප්‍රසාදයේ දිගට පවතිනවා හිත ඒ දෙස යොමු වී පවතිනවා මේ තුන එකට ගමන් කරන තාක්කල් ස්පර්ශය මෙතන පස්සේ වශයෙන් චේතනාවක් පහළ වෙනවා. ඒ චේතනාව නිසා වේදනාව පහළ වෙනවා. මෙන්න මේ විදිහට මේ සිදුවෙන වැඩපිළිවෙළවල තියෙන්නේ සාමාන්‍ය යාන්ත්‍රික වැඩපිළිවෙළ. නිස්සත්ත්ව වැඩපිළිවෙළ. නිජීව වැඩපිළිවෙළ. ශූන්‍ය වැඩපිළිවෙළ. හරියට මේ ශබ්ද යාන්ත්‍රයෙන් ප්‍රතිගත කරන යන්ත්‍රයේ ඒක කියනවා ඒ ශබ්ද අල්ලගන්න පුළුවන් සංවේදී පටියක්. ඒ වාගේම ශබ්ද තරංග උකහා ගන්න මයික්‍රෝෆෝනයක් තියෙනවා. අතුලේ ක්‍රියාකාරීත්වය බැටරි වල පණ තියෙන තාක්කල් ඒ ශබ්ද අල්ල ගන්න. ඒ ශබ්ද ගෑනු ශබ්දද, පිරිමි ශබ්දද, හොඳ දෙයක්ද, ධාර්මිකද, අධාර්මිකද, වේගද, හිමීද ඒව මොනවාක්වත් තීන්දුව කිරීමේ ශක්තියක් මේ යන්ත්‍රයට නැහැ. මේ යන්ත්‍රයට පුළුවන් කරලා තියෙන්නේ ඒ කරා එන දේවල් දැනගන්න ඒ කියන්නේ වාර්තා කර තබා ගැනීමේ ශක්තිය පමණයි. ඉතින් මේ සෝත විඥාන වැඩපිළිවෙලේ අපේ තුල සිද්ධ වෙන්නේ මෙන්න මේ යන්ත්‍රයට හා සමාන වැඩපිළිවෙලක් පමණයි. ඒ බව ඒ කියන්නේ විද්‍යාව රූප කොටස් රූප කොටස් වශයෙන් නාම කොටස් නාම කොටස් වශයෙන් දැනගන්නම පරිමිතේ අපි උනන්දු නම් අවදිමත් නම් සතිමත් නම් අපිට තියෙන අවස්ථාවක් මේ මැත්තේ ඉඳගෙන මින් ඉදිරියට කෙලස් පහළ වෙන්න හෝ නොවෙන්න කටයුතු කරන්න. එහෙම නැතුව අපි මේ අහුම්කන් දෙන වෙලාවේ අසතිමත් නම් ප්‍රමාද නම් මේ ප්‍රමාද භාවය නිසා අපිට අර සද්ද ජවයක් වේගයක් වශයෙන් මේකට එන හැටි කනට ඒක ආහාරයක් වෙන හැටි නැත්නම් කණේ සෝත ප්‍රසාදයේ එයින් පිටි කැවෙන බවත් ඒ නිසා සෝත විඥානයක් පහළ වෙනවා කියන මේ නිවැරදි ධාර්මික පදනම අමතක වෙනවා. ඒ සිදුවෙන වෙලාවේදී මතුවෙන වෙලාවේදී නොපෙනිය යනවා. ගිනිහිය. එතකොට ඒ සත්‍ය පදනමේ ධාර්මික පදනම නැති වෙච්ච නිසා බොරු පදනමක් මත මම අහනවා මට ඇහෙනවා කියන අර සත්ව සංඥාව පහළ වෙනවා. ඇහෙන සද්දේ ස්ත්‍රී සද්දයක්ද පුරුෂ සද්දයක්ද මේ ආශිංසනයේ කිරීමක්ද දොස් කියමනක්ද ගොරෝසුය මිහිරිය ආදී විදිහට සද්දය කියන මට්ටම ඉක්මවලා සද්දය අරමුණක් කරගන්න. සද්දේ හොඳ නරක බව, තබාගත යුතු බව, බහැර කළ යුතු බව ආදී සද්දේ කියන මූලික ධාර්මික પરමාර්ථ ස්වરૂපේ ඉක්මවල යනවා. මේ කන කියන සෝත ප්‍රසාදය කියන මට්ටම ඉක්මවල මගේ කනේ මේක මට වැඩි යුක්තක් නොවැඩි යුක්තක් කියලා ඉක්මවන. එතකොට ඉබේම මෙතන සත්ව සංඥාව මම කියන සංඥාව ආත්ම දෘෂ්ටිය පහළ මේ පහළ වීම නිසා ධාතු මතකෝ කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවේ පවතින දේ ඉක්මවන. ඉක්මවලා මේ අසවලාමට බැන්නයි. අසවලාමට දොස් කිව්වයි. අසවලා මේ කරන්ට ගැළපෙන්නේ නැති. අසවලා මෙහි මේ කියලා අපි සම්මත ලෝකේ ලොකු අවුලක් ඇති කරගන්නවා. වෙන විදිහකට කියනවා නම් ධම්ම සම්මෝහය වහයලා. මේ වහයලා ගැනීම නිසා අපේ තුලින් කොයි වෙලාවෙ බොරුවක් කියවේද? කොයි වෙලාවෙ හිස් වචනයක් කියවේද? කොයි වෙලාවෙ පරිවචනයක් කියවේද? කොයි වෙලාවෙ බින්දන සුළු කේලාඹසක් කියවේද කියන එක සීමාවක් නැති. මොකද අපි හිතනවා මෙතන වහාම ක්‍රියාත්මක වෙදී අසවල අසවල විදිහට මට දොස් කිව්වා. නැත්නම් අසවල අසවල විදිහට මට හොඳ කිව්වා. නමුත් යම් කිසි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත්ම විෂද විදිහට ප්‍රකට විදිහට නියම පිරිසිදු தත්යන් ඉදිරිපත් කරලා තියෙනවා ධර්මයේ. විස්තර කරලා දීලා තියෙනවා ඇහිම සිද්ධ වෙන්නේ මෙන්න මේ මූලික ධාතු කොටස් තුන එකතු වීම. ශබ්ද තරංගත් සෝතක් ප්‍රසාරයත් සෝත විඥානය. යම් කිසි කෙනෙක් ඒ බව අහලා ඒක මම මගේ ජීවිතය තුළින් අත්දක ගනිමි. මගේ ජීවිතය තුළින් මම සාහවුරු කර ගනිමි කියලා. අහන අහන වාරයක් පාස සතිමත් වුණොත් ඒ පුද්ගලයාට මේ ධාතු ස්වરૂපේ ධාතු මට්ටකෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියන ස්වરૂපේ අදුම තරමින් වැටෙනවා. වැටෙනකොට හරියට මේ යන්ත්‍රයත් එක්ක අපි තරහ වෙන්නේ නැහැනේ. අපි අතින් වැරදිලා වචනයක් කියුණා යන්ත්‍රය ඒ විදිහට වාර්තා කළයි කියලා අපිට තරහක් එන්න විදිහක් නැහැ. මොකද මේ යන්ත්‍රය නිස්සත්ත්වයි නිජීවයි ශුන්‍යයි ධාතු මාත්‍රයක් පමණයි. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් අහුම්කම් දෙන වෙලාවේදී හොඳ සතිමත් විදිහට සද්දේ විශේෂයි සෝත ප්‍රසාදේ વિશે නැත්නම් සෝත විඥානෙ વિશે සතිමත් නම් ඒ පුද්ගලයාට ඒ එන සද්දේ ප්‍රශංසාවක්ද දෝෂාරෝපණයක්ද ගොරෝසුද නැද්ද කියන දේ එච්චර ලොකු වෙන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වෙන්නේ මේක සද්දයක්. ඒ සද්දය කන නන්දු කෙරෙව්ව උද්දීපනය කළා. ඒ නිසා සෝත විඥානයේ පහළ වුණාම අසන්නෙක් බවට පත් වෙනවා. මේ ඇසීම අසන වේලාවේදී දැනගන්නවා කියන එක විශාල ධන බවක් තමයි. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙතන පවතින්නේ සාද්දය, සෝත ප්‍රසාදය, සෝත විඥාණය මම ඒ තුනෙන් වඩා ප්‍රකට ඒ වෙලාවට ප්‍රකට දේ දැනගන්නෙමි කියලා අහන මොහොතක් මොහොතක් පාසා ඇසීම વિશેයි සතිමත් වෙනවනම් ඒ පුද්ගලයා මේ මුළු සංසාරේ නාහපු ඇහිල්ලක් ඒ ඇහිල්ලෙදී මේ වචනය තුල තියෙන ප්‍රශංසාවක්ද, දෝෂ ආරෝපණයක්ද, ස්ත්‍රියාවක්ද, පුරුෂයෙක්ද, ළඟ ඉඳලාද, දුර ඉඳලාද, කටුකද, මිහිරිද කියන දේ බොහෝම කුංචි දෙයක් වඩපත් වෙනවා. අර විශාල ධර්මලාභයේ ඉදිරියේ මේ දේවල් කුංචි වෙන්න පටන් ගන්නවා. අන්න ධර්ම වවත්තාන ඥාන සම්මාදිට්ඨිය. මේ නිසා මෙතෙක් කල සංසාරේ අපි අනිකුත් පුද්ගලයන් විසේ අනිකුත් ශබ්ද විසේ ගැටෙමින් බැඳෙමින් ගමන් කළ මාර්ගයේ සම්පූර්ණයෙන්ම ධර්ම ආලෝකයේ වැටීම නිසා ධාතු මාත්‍රයක් බවට පත් වෙනවා. ඒ නිසා කොච්චර වේගෙන් දොස් කියවත් කොච්චර වේගෙන් ස්තුති කරත් ධනවන්තම් හුලං විතරයි. ඒ හුලඟෙන් එහාට බදා ගත්තනම් ඒ බදාගන්නේ සත්ව සංඥාව නිසා. ජීවි සංඥාව නිසායි ආත්ම සංඥාව නිසායි. මේ ආත්ම සංඥාව මතුනේ මොකද ධාතු වශයෙන් මේක මානසිකාර්යය පැවැත්වෙන්නේ නැති නිසා ධාතු මාත්‍රයක් බව තේරුම් අරගන්න අහලා නැති නිසා ඒ විශේෂයි ධාම තීව්‍ර විදියට සතිමත් වෙච්ච නිසා කිලිනොකට නිසා ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ පුංචි සතිය අපි කම්මසකතා සම්මාදිට්ඨිය බුහුණු කළා වූ සතිය මේ කියන විදිහට ඇහිීම මාත්‍ර වේපතයෙන් නැත්නම් ඇහිීමේදී අහන ක්ෂණයේදීම ක්‍රියාත්මක වෙන්න තරම් තීව්‍ර නම් කොච්චරනම් ආනිසංස රාශියක් යෝගාවචරයට එක ක්ෂණයක් තුළ ලබා ගන්න පුළුවන්ද ඒ නිසා මේ සතියේ වටිනාකම යෝගාවචර ජීවිතයකට සතියේ වටිනාකම කොච්චරද කියලා තේරුම් ගන්න ඒ සතියේ වටිනාකම වැඩි වෙන්නේ ඉතාමත්ම කාලානුරූපව නියම තැනට ඒක යොදවාගත්ත වෙනවා. ඒක එක සැරේ එන්නේ නැහැ. ඒක අහේතුකව වෙන්නේ නැහැ. ඒක පුරුදු කරන්න ඕනේ සෑම අවස්ථාවකම ගොරෝසු අවස්ථාවල සතිය පිහිටවීම පිහිටවීම වශයෙන් කරමින් සෑම මධ්‍යස්ථ අවස්ථාවක්ම මනසිකාරයට යොමු කරගන්නකොට මේ ලෝකෙන් මතුවෙනා වූ කරදර කංකටලු එහෙම නැත්නම් සුභාසින්තන පහසුකම් සෑම සිල් දෙයක්ම දිරවා ගන්න පුළුවන් වෙනවා විපස්සනා ඥානය. මෙතන මේ කියන්නේ ඇහුම් කන් දෙන අවස්ථාව. නැත්නම් අහන වෙලාවේදී මේ විදිහට ශබ්ද තරංගයක් සෝත ප්‍රසාදයක් සෝත විඥානයක් කියන මේ මූලික සුද්ධ ධර්මතාවය ධාතු මාත්‍ර පහළ වෙන වෙලාවේදී අල්ලා ගන්න පුළුවන් නම් යෝගාවචරයාට ඒක අවස්ථාවක් වෙනවා ඥාන ධර්ම රූප ධර්ම අතර පවතිනා වූ මේ එක් සම්බන්ධතාවයක් වෙනවා කියන්නේ කොහොමද ශබ්ද තරංගත් සෝත ප්‍රසාදයක් කියනා වූ මේ රූප කොටස් නිසා ඒවා සජීවී නිසා නැත්නම් කන ඇහෙන නිසා ලෝකේ ශබ්ද තියෙන නිසා සෝත විඥානය පහළ වෙනවා. මේ සෝත විඥානය පහළ වීම නිසා ඒ අණුව දිගින් දිගට අනෙකුත් නාම ධර්ම පහළ වෙනවා. ඒ නිසා රූප ධර්ම නිසා මේ විදිහට නාම ධර්ම පහළ වෙනවා. මහා වැඩ පිළිවෙලක මුල හිස කොටස අල්ලගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කායික ක්‍රියා දිහා බලනකොට යෑම් කීම්, ඉඳීම් හිතීම්, දිගහැරීම් නැවීම්, ඉඳීම් හැකිලීම්, ආස්වාද ප්‍රස්වාස, සක්මනේ එසවීම් යැවීම් තැබීම්, හැරීම් ආදී අදුම තරමින් අස්පිල්ලංග හීම දක්වා සෑම ක්‍රියාවකත් මේ විදිහටම කලින් තමන් සුතමේ වශයෙන් අහලා අප්‍රමාදී වශයෙන් පුහුණු කළ ඒ ධර්මතාවය ක්‍රියාවක් නම් වන්නේ. භාවනාවට නම් වන්තුන. මනස කායයට නම් වන්තුන. අපි භාවනාවට සක්මන් කරලා හොඳට හිතේ ගතේ පවතින ආ වූ වීරිය සමාධිය සමබර කරගෙන පරියන්කයට ගිහිල්ලා වාඩි වෙන අවස්ථාවේදී අපි ඊ타නත්ම සතිමත් නම් මේ වාඩි වීමේ වැඩපිළිවෙල අපිට ධර්ම වවත්තාන වශයෙන් පවත්වන්න පුළුවන්. ධර්ම වවත්තානයේදී මූලිකවම මූල ධර්ම වශයෙන් මෙහි ඇත්තා වූ ධාතු ස්වરૂපය අපි පිළිගන්නවා. පිළි අරගෙන ඉතාමත්ම හිමිහිට නැවතිල්ලේ මේ වාඩි වීමේ වැඩපිළිවෙලට පූර්ණ තීව්‍ර සතිය යොදවනවනම් යෝගාවචරයාගේ ඒ සතිය එළඹ අවස්ථාවේදී එළඹ සිටි අවස්ථාවක වැටෙහිවි මේකට ඉඳ ගැනීමේ චේතනාව කියනා වූ නාම ධර්මයේ මුල්ලයි මේ චේතනාව කියලා කියන්නේ එකවරක පහළ වෙලා එකවරක නැති වෙලා යන එතනින් හමාර වෙන වැඩක් නෙවෙයි ඒක චේතනා රාශියක්. ඒක චේතනාවක් මුල් වෙනවා ප්‍රකට වෙනවා. ඒ අනුව ඒ චේතනාව වලියක් එක දිගට පවතිනවා. මේ චේතනාවට අඩුම තරමින් ක්ෂණයක් හරි පහුවෙලා තමයි කායික වැඩපිළිවෙල අපි මේ සම්මතයේ දකින්නේ ඉඳ ගන්නවයි කියලා අන්න අසවලා ඉඳ ගන්නවා කියලා අපි කියන්නේ එන්නේ කායික වැඩපිළිවෙල. මොකද යෝගාවචරය තමන් ඉඳ ගන්න වෙලාවේදී සම්පූර්ණ වැඩපිළිවෙත නිස්සත්ව නිජීව ශුන්‍ය ප්‍රමාණේ ධාතු වශයෙන් මේක මෙනෙහි කරගෙන යනවන යෝගාවචරයට වැටෙනවා මේ තුරක් ආ වූ නාම ධර්මයේ වෙනේ ඉඳ ගැනීම චේතනාව. ඒ චේතනාවත් ප්‍රකටව මුල්මෙද අවස්ථාවේදී එකක් වැටුණාට ඒක දිගට පවතිනවා. මේ දිගට පැවතීම නිසා චේතනාවේ ශක්තියෙන් පහළ වෙන්නා වූ මේ රූප ධර්ම ක්‍රමක්‍රමයෙන් ඉඳ ගැනීම කියන මූලික සම්මතය කියන එක වචනයට ගොනු වුණාට මහා වැඩකටයුතු රාශියක් දිගින් දිගට සිදු වෙන්න පටන් ගන්නවා. අත්පය එක විනයානුකූල ක්‍රමානුකූල විදිහකට නැවීම දිගෑරීම, කඳේ කොඳු වැට පෙළියේ නැවීම දිගෑරීම, ඒ සිදුවීම් සම්පූර්ණ ක්‍රියා රාශියක් එකක් එකක් එකක් එකක් පාස එකිනෙකට yaadෙමින් අර චේතනාවලිය පවතින තාක්කල් ඉඳගෙන තිබුණු හිතගෙන තිබුණු ශරීරයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පාත් වීම අවශ්‍ය සංදිස්ථානවල නැවීම සිදු වෙමින් මේ ඉඳ ගැනීම සිද්ධ වෙනවා. යෝගාවචරය මේ වැඩපිළිවෙල ධාතු වැඩපිළිවෙලක් නැත්නම් නාම රූප කොටස් පමණක් කියන දේ නොදැනේ පිළිගන්නේ නැතුව වහා ඉඳ ගන්නවා නම් මේ යෝගාවචරයාගේ ඒ සතිය නැතුව යනවා සමාධියට ඉඳතනක් නැතුව යනවා මේ නිසා ඉඳගෙන බොහෝ වෙලා ගියාට පස්සේ වැටෙන්නේ ඉඳගෙන තිබුණු ශරීරයේ දැන් ඉඳගත්යි ඒ වෙනකොට තේරෙනකොට සමාධිය නැවත හිතගෙන වෙන්න පුළුවන් ඒ නැත්තම් වෙනත් ඉරියව්වකට පත් වෙලා තියෙන්න පුළුවන් ඒ නිසා හිතෙනවා මේ තුල තමන් විශ්ිෂයේ මේ ශරීරයේ පරිහරණය කරන ආත්මයක් පවතිනවා මේ තුල තමයි විශේෂයෙන් මේ ශරීරයේ පරිහරණය කරන සතෙක් ඉන්නවා ජීවියෙක් කියනවා මෙන්න මේ කියන්නේ ජීවි සත්ව ආත්ම ස්වરૂපයට සාක්ෂි වෙනවා ඒ මොකද ප්‍රමාදේ නිසා අසතිය නිසා කරන වෙලාවේදී ඒ කරන වැඩේට පූර්ණ සතිය යොදනවන යෝගාවචරයට ඒ විදිහේ මේක මේ ශාරීරිය සුවසේ පාවිච්චි කරන තමන්ගේ වශයෙහි පවත්වන්නේ Taman කැමැති විදියට තියාගන්න බුද්ධියක් ලැබෙන ආත්මයක් කියනවායි කියන දේ නැති බව. මේ දේට පදනමක් නැති බව මුදුවට ප්‍රකට වෙනවා. මේ වෙනුවට මුදුවට පැහැදිලි වෙනවා මේ තුල තියෙන්නේ චේතනාව කියන නාම ධර්මයක් මුල් වෙලා ඒ අනුව රූප ධර්ම වල විකාර ස්වරූපයකටපත් වෙනවා. ආකාර විකාර වල වෙනසක්. මේ නිසා දැන් ඉඳ ගැනීමක් තියෙනවා මේ අල්ලගන්න බැරි දැනගන්න බැරි තමන්ගේ ඥානෙට හසු වෙන්නේ නැති කිසිම දෙයක් නැහැ. හොඳට මේ ඉඳගැනීමේ වාරයක් වාසා සතියෙන් බලාගෙන ඉන්නවනේ මේ ශරීරයේ ඉඳවන්නා වූ සර්ව බලධාරී දෙවියෙක් පිටතට වෙලා ඉන්නවය. එහෙම නැත්නම් මේ ශරීරය පරිහරණය කරන්නා වූ ශරීරයේ තමා වශයෙන් පවත්වන්නා වූ ආත්මයක් ජීවාත්මයක් මේ ඇතුලේ තියෙනවය කියන සැකයට ඉඳ නැතුව යනවා. ඒ සැකයට ඉඳ තැනක් නැතුව යනවා. අඳුරක් නැතුව යනවා. මොකද තමන්ගේ ශක්ති මට්ටමට එක්කෝ යෝගාවචරය මූලික චේතනාව නාම ධර්මයක් වශයෙන් තේරුම් ගන්නවා. ඒකට පහ වුණා නම් ක්‍රියාවලිය සිදු වෙනකොට මේ ශාරීරියේ සංදිස්ථානවල නැවීම, බර වීම, සෑල්ල වීම, උණුසුම් සිසිල් ගති පසු මතුවෙන හැටි සෑම දෙයක්ම මතුවෙන මතුවෙන ප්‍රමාණයට ශක්ති ප්‍රමාණයට අල්ලා ගන්නකොට මෙහි සතිවත් නම් අල්ලා ගන්න බැරි නොපෙනෙන අද්භූත කිසිම දෙයක් නැති බව වටහා ගන්න. මේ වටහා ගන්නකොට අර විදියේ සැක තත්ත්ව ඒකදෝ මේකදෝ කියන කලකොල භාවයේ නැති නිසා මේ තුල ආත්මයක් පවතිනවද ජීවියෙක් පවතිනවද මේක හසුරුවනේ සර්ව බලධාරී දෙවියෙක් පිටපැත්තේ ඉඳගෙන මේ අණකරනවාද කියන තත්ත්වවලට අහු වෙනවා. ඒක නිකන් බුදු ප්‍රලාපයක් විතරක් වෙනවා සුරංගනා කතාවක් වගේ බවට පත් වෙනවා. ඒ මොකද සතියේ ආනිසංසය. සතිය ප්‍රකට කරනවා. මේ නිසා යම් යෝගාවචරයේ තමන්ගේ මේ ඉරියව් කටයුතු වලදී මේ කියන විදිහට ධාතු මාත්‍ර ස්වરૂපය මූලිකව පිළිඅරගෙන මේක තහවුරු කරගන්න මේක ඔප්පු කරගන්න නම් ඊටාත්ම නැවතිල්ලේ යෝගාවචර ස්වરૂපයෙන් වාඩි වෙන වාඩි වෙන පාරයක් පාසා මේ සතිය දිනු කරනවා නම් සෑම හිඳ ගැනීමක්ම හිඳ ගැනීම අවබෝධ කිරීමේ පඩිපෙළක් වශයෙන් දවසින් දවස දවසින් දවස තීව්‍ර භාවයට පත් කරන පත්වයට පත් වෙනවා. මේ පත්වීම නිසා ඒ කියන්නේ සතියක් මේ නාම රූප ධර්ම මතුවීමක් කියන මේ දේ එකට සිදුවීම නිසා යෝගාවචරය තුළ නීවරණ ධර්ම වලට ඉඩ නැතුවයි. මේ කොහොමද මූල ධර්ම ප්‍රායෝගික පැත්තට විස්තර කරනවා නම් මේ ඉඳ ගැනීමේ වැඩපිළිවෙලේ රාගය පහළ වෙන්න තැනක් නැත්නම් මෙහි ඇති කැමැත්තක් මේක රුචි භාවයක් ආසාවක් මේක ගන්න දෙයක් නැහැ මේ පවතින්නේ හිතගෙන තිබුණු ශරීරයේ ඉඳ ගැනීමේ පත්පත්ට වෙනස් වෙනවා ඒක හේතුණා චේතනාව ඒ වගේම මේක තුල ගැටීමක් ඇති වෙන්න දෙයක් සිදු වෙන්නේ නැහැ එවනම් තමයි හිඳ ගැනීම මගේ මාගේ මමයේ මේක මේ විදිහට කළ යුතුයි මේ විදිහට නොකළ යුතුයි කියන කිසිම දෙයක් නැහැ. ඇත්ත ඇති ඇති වැටීම නිසා ගැටීමකට බැඳීමකට ඉඳ නැති වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාර. ඒ වාගේම යෝගාවචරයාගේ මේ සතිය කියන අප්‍රමාදී භාවය නිසා ඉති පුදුම අවධියක් ඇති වෙනවා. ප්‍රබෝධයක් පාල වෙනවා. මේ නිසා නිින්දකට එහෙම නැත්නම් තීන මිත්‍යයකට ඉඳ නැතුව යනවා. හරියට නාම ධර්ම වේලාවේදී නාම ධර්ම රූප ධර්ම වේලාවේදී රූප ධර්ම අල්ලා ගනිමී කියන අප්‍රමාදී බව නිසා ඉදිරිපත් වී කටයුතු කරන නිසා යෝගාවචරය අකල යුත්තේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද මේක හරිද වැරදිද කියන විදිහේ හිත විසිරී යාමකට ඉඩ නැති වෙනවා. බුදුබණ තමන්ගේ සතිය මගින් ඒ ඒ ප්‍රමාණයට ටික ටික වැටෙනකොට හිතේ එකලස් භාවය පහළ වෙනවා හිත විසිරී යාම නැති වෙනවා. මේ විචිතී යෑම නැති නිසා සැකයකට ඉඳලා තියෙනවා. එහෙම නොවුනනම් අසතිමත් වුණා නම් යෝගාවචරයා මට මේ වෙලාවේ ඉඳගන්න වෙච්ච එක හොඳය, ඉඳගන්න වෙච්ච එක නරකය. මම මේ වෙලාවේදී හිතගෙන ඉඳයි ඕනේ. මේ මේ විදිහට අර කරන තමන් කරන්නා වූ ඒ කරන වැඩේ පිළිබඳව උනත් ගැටීම් බැඳීම් ඇති කරගන්නවා. ඒ වගේම අසතිමත් භාවය නිසා ඉඳගත්ත් මලමිණියක් ඉඳගත්තා. ඉතින් කිසිම නෑ සත්‍රාණික ස්වරූපයක්. ඉඳ ගන්නෙත් නිදා ගන්න මට්ටමට. එතන ඉඳලවත් නින්දට බර වෙන ගතිය එන්නේ ඉඳ තියෙනවා මොකද හිතේ අවදියක් ප්‍රබෝධයක් නැති නිසා. මේ විතරක් නේ ඒ ඉඳ ගැනීමේ වැඩපිළිවෙලට සතිය මුසු නොවෙන නිසා යෝගාවචරය මේක කොයි විදිහට සිද්ධ වුණාද කියලා තමන්ටම කල්පනා කරන් දෙනවා පහුවෙනවා. ඕන එක. ඒ තරමට මේක කවුදෝ කරන දෙයක් වගේ. වෙන ආත්මයක් කරනවා වගේ. තමන් තුළ මේ එක එක මස්පිඩු ක්‍රියාත්මක වෙන හැටි හිත ක්‍රියාත්මක වෙන හැටි නොදන්නා නිසා පහුවෙලා අඳුරේ අත ගන්නාසේ හොයන්න වෙනකොට නිති විසිරීලා මේක ඉන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියන එක ඒ නිසා සැකපාල වෙනවා එහෙමනම් ඔය කොච්චර කරා මේක සතර බලධාරී දෙවියෙක්ගේ නැත්නම් බාහිර බලපෑමකින් වෙච්ච දෙයක් නැත්නම් ඇතුළත ඉන්නවා ජීවාත්මයක් ඒ ජීවාත්මයේ රුසිසේ රිචිසේ රිචිසේ මේ ආත්මේ පරිත්‍යාග කරනවා කියලා විශාල විදිහට දෘෂ්ටි මත රාශියකට ගැලෙනවා. මේ දෘෂ්ටි මත රාශියකට ගැලීම නිසා ඒ විදිහට කියනවා නම් නීවරණ ධර්ම පහම විශේෂයේ ශරීරයේ සංකාණයට ඇතුල් වීම නිසා යෝගාවචර කිසිම ආරක්ෂාවක් නැති වෙනවා. අවහරණක් නැහැ. තමයි මේ කරන දේ තුල අවුල සෑම නාම රූප ධර්ම කොටසක් ඇතුළතම වටහා ගැනීම වෙනුවට මේ දේ නොතේරෙනා වූ අවුල් ස්වરૂපයේ පහළ වීම නිසා අනාරක්ෂිත භාවයක් ඇති වෙනවා. මේ අනාරක්ෂිත භාවයක් නිසා යෝගාවචර ජීවිතය අහසතිපට්ඨාන භාවනා දැනගන්න කලින් අතිපට්ඨාන භාවනා තේරුම් ගන්න කලින් යම් විදියෙ හවුහරණක් නැති සරණක් නැති ස්වરૂපයක් තිබුණාද ඒක ප්‍රකට වෙනවා. මේ හවුහරණක් සරණක් නැති නිසා කිසිම විවේකයක් පිටට නැතුව. මේ අවිවේකයේ බව නිසා සාමය පිළිලා යනවා. අසාමයක් නැති වෙන කවමදාකවත් සාන්ත සුඛයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ යෝගාවචරය මේ ඉඳගන්නා ක්ෂණය තුළ අසතිමත් වීම නිසා අර කියන නිවන් මාර්ගයට යනවා වෙනුවට අඳුරෙන් අඳුරට යන අවුලෙන් අවුලට යන ස්වරූපයකට පත් වෙනවා. මේ වෙනුවට සතිමත් වෙනවා නම් නීවරණ ධර්ම එකක්වත් අතුල් වී ගන්න බැරි තත්ත්වේ නිසා යෝගාවචරයට දේ සිදුවෙන දේ ඉතාම සරල දෙයක්. ඉඳ ගන්නකොට මස් කේන්ද තද වෙන හැටි. නැත්නම් කලවා මස් වල වෙනස් වෙන හැටි. කකුල් හැරෙන හැටි. අත නැමෙන හැටි. ඇත්ත ඇති ඇති වර්තමානයේ අස්පනාපික සිදුවෙන දේ දැකීම නිසා යෝගාවචරයට ආරක්ෂාවක් ලැබෙනවා. සිදුවෙන දේ Taman දන්න ගැතිය නිසා මේ ආරක්ෂාව තුළ තමන්ට හවුහරණක් කියනවා දැන් තමන් දන්නවා මෙතෙක් සංසාර කවදාකවත් නොදැක්ක විදිහට මේ ඉඳ ගන්නවයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ඥානයට හසු කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා අද මම ඊයේ ඉඳ ගන්නකොට දැනගත්තට වැඩිය යම් කිසි ප්‍රමාණයක් දැනගත්තා. ඒ නිසා මට මේ දැනගැනීමේ ජවය කැවිලා එනකොට මට කවදා හරි මේ මුළු සම්පූර්ණ ඉඳ ගැනීමේ වැඩ පිළිවෙල දැනගන්න පුළුවන් වෙනවා. මට දැන් සරණක් තියෙනවා. ඇතුළතින් රැඳෙන්න දෙයක් තියෙනවා. රඳන්න දෙයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. හරයක් තියෙන දෙයක් මාතුල වැඩිනවා කියලා සවරණක් විතර පහළ වෙනවා. නීවරණ දුර වෙනවා. දුර වෙනකොට දුර වෙනකොට ඉති විවේකයක් පහළ වෙනවා. මේ විවේකය ඒකාන්තයෙන්ම අපි හොයන මේ සාමයේ පදනම. මෙන්න මේ විවේකීව මතුවෙන සාමය නිසා තමයි අතුලත නිවීමක් අතුලත සාන්ත සුඛයක් පහළ ඒ නිසා මේ සතිමත් වෙන සෑම ක්ෂණයක් පාසාම අර සාන්ත සුඛයට ලංවීමක් සාන්ත සුඛය අර්ධ වශයෙන් බුද්ධ විඳීමක් යෝගාවචරය තුළ සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරය වාඩි වෙන අවස්ථාවල් වලදී නැවතිල්ල කටයුතු කරන්න ඕන. නැවතිල්ල කටයුතු කරමින් තමයි මේ ගන්නා වූ ධාතු මතක ස්වરૂපය පුළුවන් තරම් අනංගේ පංචස්කන්ධය තුලින් සංකාණය තුලින් අධ්‍යක් ගන්න කටයුතු කරන්න ඕන. මේකට කියනවා ධාතු අවස්ථානය. ධම්ම අවස්ථානය. මේ ධම්ම අවස්ථානයේ පවතින තාක්කල් යෝගාවචරය ඒ නිවිද නිවිච්ච භාවයේ සනසිච්ච භාවයේ සාමයේ ඒ ඒ වතයෙන් ආංශික වශයෙන් බුද්ධ විඳින්න පටන් ගන්නවා. මේ බුද්ධ විඳින්න යෝගාවචර ජීවිතයේ එක දවසක සිදු කරන සෑම කටයුත්තකදීම කරමින් ඒ ධර්ම රසය මවත්ථාණය යෝගාවචරයට අයිති ලබා ගන්න පුළුවන්. ආහාර ගන්න වෙලාවේදී මේ ආහාර ගැනීමේ වැඩපිළිවෙලට ඉතාමත්ම සතිමත්ව කටයුතු කරනවා නම් තමන්ට වැටහෙයි අසතිමත් ආහාර ගැනීමේදී හිත මත් වෙන ස්වરૂපයක් සතිමත් ආහාර ගැනීමේදී හිත අවදි වෙන ස්වરૂපයක් උච්චර රුචි උච්චර කැමැති රස වර්ග දිවට ගැලීමෙන් කියෙද්දි අවදිමත් සතිය පවත්වන්න බෑ උච්චර නීරස කොච්චර රළු ගොරෝසු ආහාර රස දිවට ගැටීමෙන් පවද්දි හිත සතිමත් වෙන්න පුළුවන් මේ නිසා යෝගාචර ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මේ ආරක්ෂාව නිසාම සංහරණය නිසාම යෝගාවචරයට සතුට සාන්ත භාවය ආහාර ගැනීමේදී ඒ කියන්නේ ආහාර ගැනීම සතිය පවත්වන්න පුළුවන් අමාරු අවස්ථාවක්. මොකද බොහෝ දෙනා හිතනවා ආහාර ගැනීම ආහාර ගැනීමේදී ඍෂිසේ ආහාර ගැනීම අහිංසක වැඩ පිළිවෙල. ඒ අහිංසක වැඩ පිළිවෙල නිසා ධාර්මිකව ලැබුණා වූ මේ ආහාරය ඍෂිසේ බුද්ධ විදින්ට රස විදින්ට කැපයි කියලා. ඒක කැපයි. ඒක පිළිබඳ කිසිම වාදයක් නැහැ. නමුත් යෝගාවචරයාගේ සුතමේ ඥානයේ නිසා නියම ශ්‍රද්ධාව නිසා යෝගාවචරයට මේ ආහාර මැත්තේ මේ කබලීකාර ආහාරයේ මැත්තේ ධර්ම රසයක් ලබන්න අවස්ථාවක් තියෙනවා. මේ මතක් කරලා දෙන්නේ අන්නේ ධර්ම රසයක් ඒකට ලං කරගත්තොත් යෝගාවචරයා මේ සංසාරේ වැඩි කල් බත් කන්නේ නැහැ. ඒ විදිහට යන්න නම් ඒ කන අවස්ථාවේදී මුක්ති විඳ වේලාවේදී වන්දන වේලාවේදී මේ පිළිමත සතිමත්. මෙතනදී අපිට තවත් ආදර්ශයක් ගන්න පුළුවන්. මේ සතිය පැවැත්වීමත් ඒ සතිය නිසා සංගවී යත්තා වූ විශාල ධර්ම රස රාශි අපිට සෑම කටයුත්තකදීම තේරුම් ගන්න පුළුවන් ස්වરૂපයේ මේ ආහාර ගැනීම සම්බන්ධයි. ආහාර ගැනීමේදී යම් කිසි කෙනෙක් බඩගින්න වැඩිකම නිසා හෝ සතිය පැවැත්වීම නිවිහනෙල්ලේ කිරීම නොදන්නා නිසා හෝ වහවහ අර ආහාර ගිල ගමන්න පටන් ගත්තොත් නොසපා කටේ වැඩි වෙලාවක් සබා නොගෙන ඔහුට මේ ආහාරයත් ආවෝ නියම රසයන් මොනවද කියලා තේරුම් කරගන්න හම් වෙන්නේ නැහැ. රස දැනෙන්නේ කටේ තියෙනකම් විතරයි. උගුරෙන් පල්ලයට ආහාර ගියාම එහි රසය තවදුරටත් නැහැ තියෙන්නේ ප්‍රමාණය අනුව බඩ පිරීම පමණයි. ආහාර රසය දැනගන්න නම් අපි වැඩි වේලාවක් ආහාර කටේ ඇඹරෙන්න ඕනේ. දිව ඒ ආහාර සමග මිශ්‍ර වෙවි වැඩි වේලාවක් තියෙනවා. එහෙම තියෙනවා නම් ආහාරයේ ප්‍රකටම රසය ඉස්සෙල්ලම වැටෙනවා. ඊළඟට ඒ තුල ගැඹී යතා වූ අනිකුත් සියලුම පංච රසයන් එකින් එක එකින් එක එකින් එක වැටෙන්න පටන් ගන්නවා. මේ මොකද හොඳට හපන නිසා. අන්න ඒ වගේ තමයි ඉඳ ගැනීමේ වැඩ පිළිවෙල එකපාරම කන්දකින් පල්ලෙහාට ගලක් පෙරළුවා වගේ පාරම වාඩි වුණොත් ඒ යෝගාවචරයට හම් වෙන්නේ නැහැ. මේ ඉඳ ගැනීමේ වැඩ පිළිවෙල ඇත්තව ධර්ම රසය විඳින්න. මේ ඇත්තව නාම වැඩ පිළිවෙල මේකය, රූප වැඩ පිළිවෙල මේකය, පටන් ගන්න මේකය, මැද මේකය, අග මේකය, මේකට සම්බන්ධ වෙන්නා වූ රූප ක්‍රියාවලිය මේකය කියලා අවබෝධයක් නැති. මේ අවබෝධය නැත්නම් මොකද? මේ සෑම ක්‍රියාවක්ම සතියෙන් පෙත්ලා නැති නිසා අතියේ මත ගෑවිලා මත් ගෑවෙන්නේ නැති නිසා ඒ නිසා වහා වාඩි වෙනව හරියට බරපතල වැඩ සාධකාර කියන කෙනෙක් වගේ <clears throat> වාඩි වෙන්න මුලදී අසතිය වාඩි වෙන්නේ අසතියෙන් පසු ඉලක් අසතිය පසු මේ නිසා <clears throat> වාඩි වීමේදී අත්තාවෝ මේ ධාතු මතක ස්වરૂපේ තේරුම් ගන්නවත් නිස්සත් නිජීව ශුන්‍ය භාවයේ තේරුම් අර ගන්නවත් ප්‍රමාද මේ නිසාවට ධර්ම රාජේ නොලැබී යනවා මේ නොලැබී යනවායි කියලා කියන්නේ ඒකාන්තයෙන්ම නීවරණ වශයෙන් විඳිනවා ඒ කියන්නේ සැකේ වැඩි කරගන්නවා. ආත්ම දෘෂ්ටිය වැඩි කරගන්නවා. වෙන විදිහකට කියනවා නම් සක්කාය දිට්ඨිය වැඩි කරගන්නවා. මේ විදිහට යම්කිසි කෙනෙක් ඒ පවතින ආ වූ දේවල් මේක බොහොම සංකීර්ණ වැඩ පිළිවෙලක් නේ. අන්සාරේ පුරාම හත්බැඳි බැඳි හත්බැඳි බැඳි ආ මොහ පටල කපා දැමීමක් නිසා ඉති තාමත් ප්‍රමාණිකලව කරන්න ඕනේ. එහෙම නොකර එච්චරම පැහැදිලි මේ දෙන්න අමාරු උපදේශ මාලාව. මේ තරම්ම විසදව මේ තරම්ම සවිස්තරව දෙද්දි මුන්නම කාරණේ නිසාද කියන්නද බැරුව යමෙක් ඒ තරම් හදිස්සි වෙනවා නම් කුරුද්ද නිසා හෝ වෙන මොනවා නිසා කියලා ඒ පුද්ගලයාට හරියට අර ආහාර ගිල දමන්නේ කුසේ. මේ ආහාරයේ රසය විඳ ගන්න බැරි. මේ ආහාර ගිල දමන්නට ගිල දමන්නන්ට එන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ප්‍රමාණය එක්ක අඩුවෙන් ගන්නව එක්ක වැඩි වෙනවා. එහෙම නැත්නම් තමයි අපත්‍ය ආහාර ප්‍රත්‍ය ආහාර නොදැන කටයුතු කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ ධර්මය හොඳට සතියෙන් හපලා සති සංවරයෙන් නැවතිල්ලේ නොකරනවන බොහෝ විට මේ මධ්‍යස්ථ වැඩක් වෙන ඉඳ ගැනීමේදී පවා අපත්‍ය වෙන කෙලෙස් පිළිගන්නවා. ප්‍රත්‍යවන්නා වූ මූල ධර්ම ධාතු ධර්ම පහළ වෙනවා නමුත් නොදැනී. සත්‍ය පවතිනවා නමුත් අල්ලා ගන්න බැහැ. එනිසා යෝගාවචරය නැවතිල්ලේ කටයුතු කිරීමේ වටිනාකම තේරුම් ගන්න. මොකද ආහාරයක් හොඳට දිරවන්න නම් ආහාරයක් තමයි බඩේ ප්‍රමාණයට ගන්න නම් ඒක හොඳට හැපෙන්න ඕනේ. ඒකට හොඳට කෙල මිශ්‍ර වෙන්න ඕනේ. උගුරෙන් පල්ලයට යන්න ඉස්සර වෙලා රසය වැටෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි භාවනා කරන යෝගාවචරය කටයුතු නැවතිල්ලේ කරන්න ඕනේ. ඒ කරන සෑම කටයුත්තක්ම පුංචි පුංචි කොටස් වලට කඩන්ටි කර ගන්න ඕනේ. ඒ කඩලා ඒ සෑම ක්‍රියාවක්ම මුලැමැද අග වශයෙන් සතිය මිශ්‍ර කරන්න ඕනේ. මිශ්‍ර කරනවා නම් මේ විදිහට මාස ගණන් අවුරුදු භාග ගණන් එකම කිසිම ಗುಣ විශේෂයක් නැතුව එකම තැනක වාඩි වෙලා ඉඳලා මේ ධර්ම කාරණා හරියට තේරුම් ගන්නවා නම් එක මාසෙකින් දෙකකින් Tamange මේ බොහෝ කන බහල වූ දුර්වලකම් වහාම පිළියම් කරගන්න පුළුවන්. එහෙම නැති ඇත්තන්ට මෙහෙම කොච්චර විෂදව මේ විදිය උපදෙස් දුන්නත් ಗುಣ විශේෂ ලබන්න බෑ. මොකද මේ ධම්ම වවත්තානේ කියන එක අහුම්කන් දීමෙන් පමණ ಗುಣ දෙන දෙයක් නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම කාය ජීවිත නිරපේක්ෂව එහි යෙදෙන්න ඕන. මේ යෙදෙන අවස්ථාවේදී නියම කරන මේ පිළිපැල පෙන්ලා දෙන්නා වූ ක්‍රමයේ ඉක්මවලව නම් ඔහුට අමාරුයි කුසල බලන්න. බුදුරජාණන් වහන්සේ දීපු තරම් උපදේශ අඩංගු වෙන මේ ත්‍රිපිටකයේ කොටස් වලට කියන්නේ සූත්‍ර කියලා. මේ සූත්‍ර කියලා කියන්නේ ඒක එක අර්ථයක් වෙනවට වඩාගෙන වහන්සලා නූලක් වගේ කියලා. හරියට වඩුවයි මේ කොටේ පාලු කරන්න කලින් දැලි නූල ගහගන්න. දැලි නූල ගහගෙන තමයි දැලි නූල දිගේ ඉරක්. එහෙම නැත්නම් මේ විදිය ඔක දාලා මේ විදිය හරියට හතරක් කරලා වඩුවක් වඩුවක් හදන්න අමාරුයි. මේ නූලට වැඩ කරනවායි කියලා කියන්නේ අර තරම් ගොරෝසුව කැලේ හැදිච්ච මේ ගහ අවසානයේ බොහෝම ලස්සන කැටයන් වැඩකට යොදා ගන්න නම් ඉතාම ලස්සන පදනමක් හැදෙන්න ඕනේ. හතරස් වෙන්න ඕනේ වැඩි. ඒ වාගේ තමයි මේ භාවනා කරන කෙනාට මේ සූත්‍රානුකූලව දෙන උපදේශ හරියට පිළිපදින්නේ නැතුව තමන් කුචි දේ තමන් කැමැති දේ කරගෙන කරගෙන යන්න ගියාට මාස ගණන් ගත වුණාට කිසිම ගුණ විශේෂයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දන්නවා මේ සූක්ෂම යන්ත්‍ර ඒ වගේ පෑලි හයි කරනකොට සමහරට පිටපොට යන වෙලාවක් තියෙනවා. මේ පිටපොට ගියොත් ඒ අංශ නැවත ගලවලා නැවත හයි කරනකොට ආයෙ වැඩ ගන්න බැරි තත්ත්වෙට ගිරනවා කැඩිලා. අඩුම ගන්න උණුතර බෝතලේ මූදිය වහනකොට උනත් අපි දන්නා ඒක පිටපොට ගිහිලා වැවුනොත් වතුර එළියට එනවා උෂ්ණත්වය රැඳෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ දෙන උපදේශ උදානත්ම කාලානුරූපව කාලයක් ප්‍රයෝජන අරගෙන බොහෝ දිනාට හේතුඵල වෙච්ච ඒවා. මේ දේවල් සූත්‍රානුකූලව හරියට නූලට කටයුතු කරන්නේ නැති වුණොත් මේ විපාක නිසා ආනිසංස ගන්නවා. ඒ නිසායි මේකට සූත්‍ර කියලා කියන්නේ. ඒ නිසා ඒක තේරුම් අරගන්න ඕනේ මේ කාරණා. අහලා තියෙන්න ඕනේ මේ පිටබඳව ලොකු ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. මේක හරියනවා මේක මට කරන්න පුළුවන් කෙරුවොත් ඒ කාන්තෙම මෙහි ඇති සියලුම අභ්‍යන්තරයේ අතුලාන්තේ මට දැක ගන්න පුළුවන්. එහෙම වුණොත් නිස්සත්ව නිජීව ශුන්‍ය ස්වરૂපේ මට වැටෙනවා කියන්නේ පිළිගැනීම තියෙනවා. එහෙම පිළි අරගෙන කටයුතු කරනවා නම් එක දවසක් ඇතුළත අපි කී අවස්ථාවක් මේ ශරීරයේ එහාට මෙහාට නමනවාද? දවසක් ඇතුළත කී වතාවක් අපි බලනවාද? කී වතාවක් අපි අහනවාද? මේ අහන වාරයක් පාසා නීවරණ තොර භාවයක් පවතිනවනම් ඒ භවතින වාරයක් පාසා සතිය වැඩෙනවනම් වීර්යය වැඩෙනවනම් ශනික සමාධිය අහන වෙලාවෙදිත් වැඩෙනවා. දකින්න වෙලාවේදී අඛණ්ඩව ගෙනියන්න පුළුවන්. ස්පර්ශ ලැබෙන වෙලාවේදී ආග්‍රහණ කරන වෙලාවේදී ශරීරයේ වශයෙන්, දිව වශයෙන්, හිත වශයෙන් කටයුතු කරද්දී මේ ක්ෂණික සමාධිය කියන විපස්සනාට මූලික ආහාරය නොබිඳ පවත්වන්න ඕනේ. ඒ වගේම අපි ඇවිදින යන්නේන කතා කරන සෑම වෙලාවකදීම කර්මාන රූපෝ නමුත් අපිට ඉදිරිපත් වෙන මේ බාධක තුලින් තවත් බාධක ඇති නොකරගන්නට තවත් මමෙක් බෝ නොකරගන්නට නමුත් මේක තුළ ආත්ම ශක්තිය ඇති නොවන විදිහට කටයුතු කරගන්න පුළුවන්. එහෙමනම් ඒ උපදේශ ඒ නූලට කැඩක සිත් කරන්නේ. කිසි කාලේ පොත්පත්වල ලියන්න ඒ පොතේ ඉර ගහලා දෙනවා. කල්යාලි ඉස්කෝලේට අරන් ගියාම ඒ කල්යාලි ඉරි ගහලා දෙනවා. මොකද එහෙම නැති වුණොත් ඒ ලියන ලියමනේ තෝරුම් ගන්න තමයි. ඒ වගේ තමයි මේ දෙන උපදේශ හරියට නූලට කටයුතු කරේ නැත්නම් උපදේශ හරි උපදේශ බොහොම සරලයි ක්‍රමානුකූලයි එකින් එකට تعلق කරන සුළුයි නමුත් වැඩ ගමන් කරන කෙනා ඒ උපදේශ කරන කටයුතු කරන්නේ නැති නිසා එක තැන කරගන්න පටන් ගන්නවා. මේ නිසා මේ උපදේශ ක්‍රියාත්මක වීමේදී යෝගාචරය ප්‍රධාන වශයෙන් ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. කම්මසකතා සම්මාදිට්ඨිය නම් ශ්‍රද්ධාවම ප්‍රයෝග ප්‍රමාණවත් වෙනවා සෑහෙන ප්‍රතිඵල ලබා ගන්න. නමුත් මේ ධනවත්හන අවස්ථාවට එනකොට ඒ ශ්‍රද්ධාව පමණක් මදි වෙනවා. මේක අත්හදා බලමි මම වශයෙන් කරලා බලමි කියන කුසල ඡන්දේ පහළ වෙන්න ඕන. මේ කුසල ඡන්දේ පහළ වෙන්න පහළ වීම සංසාර බය අනුව සංවේගයේ මත කොම් තීව්‍ර වෙනවා එක එක කනාවේ එක එක කනාවේ හැටි. ඉතින් යම් කිසි කෙනෙකුට මේ දේ අහලා නතර වෙනවනම් ඔහු පදපරම පුද්ගලයෙක් වශයෙන් නතර වෙනවා. ඉන් එහාට යම් කිසි කෙනෙක් මේක අදුගානේ පාරමිතා කුසලයක් එහෙම නැත්නම් මෙලෝ වශයෙන්ම සාන්ත සුඛ භාවයට පත්වීමේ මාර්ගයක් වශයෙන් කටයුතු කරනවා නම් ඔහුට ඒකාන්තයෙන්ම මේ කුසල ඡන්දය අවශ්‍ය කරනවා. මේ දේ මන වශයෙන් අහන වේලාවේදී, දකින වේලාවේදී, ආහාර ගන්න වේලාවේදී, වාඩි වෙන වේලාවේදී, යන්නේන වේලාවේදී අත්දැකීමේ කියන ස්වරූපයට යනවනම් ඔහු ධර්ම වවත්තානේ පවත්වන්නේ බවටපත් වෙනවා. මේ කුසල ඡන්දය නිසා තමයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ වැඩ පිළිවෙල නොකඩා ගෙනියන්න. එහෙම නැති කෙනාට ඒ කුසල ඡන්දය ප්‍රකට නැති කෙනාට සාමාන්‍ය කුණුසුම් හොලගක් ඇඟට වැදුනත් බොහොම අමාරු වැඩේ. ඒ වෙනුවට දැන් සීතල හොලගක් වදිනවනම් ඒකත් වෙනවා. ඒ වගේම සද්දයක් ආවොත් එළිය වැටුනොත් අඳුර වැටුනොත් මේ සෑම දෙයක්ම භාවනාවට බාධාක් විදිහට පාරනවා. දන්නේ නැහැ මේ තුලින් තමයි විශාල පාඩමක් මේ උගන්වන්නට හදන්නේ. මේ තුල මේ ධාතු ස්වરૂපය පෙන්වන්නට කර්මානුරූපව Tamanට ආපු වටින අවස්ථාවක් කියලා දන්නේ නැහැ. ඒ වෙනුවට මේක බාධාවක් කියලා මේක කෙරුවේ අසවලාය මේක නැති කළ යුතුය. අන්නේ විදිහට කටයුතු කරන්නේ මේ කුසල ඡන්දේ දුර්වලකම නිසා. කුසල ඡන්දේ ඇති කෙනාට අර විදිහටම වැටහෙනවා. උණුසුම උණුසුම වශයෙන් වැටෙනවා. සිසිලස සිසිලස වශයෙන් වැටෙනවා. සාද්දේ සාද්දේ වශයෙන් වැටෙනවා. ආලෝකයේ අඳුර ආදී මේ දේවල් සියල්ල වැටෙනවා. ඔහුගේ හිතත් කලබල වෙනවා. නමුත් බොහෝම ඉක්මනට ධර්ම මාර්ගයට යොදා ගන්නවා. තේරුම් ගන්නවා මේ වාග්මේ පුංචි පුංචි පුංචි පුංචි දේවල් චෝදනා වශයෙන් ඉදිරිපත් කරගෙන විශාල අධිකරණ කරන්න ගත්තොත් අපිට කවදානම් මේ ධර්මඥානෙ පහළ කරගන්න. ඒ නිසා අපි කම්මසකත සම්මාදිට්ඨිය මත පිහිටා හෝ මේ එන අඩුපාඩුකම් වලදී ඉවසන්න පුරුදු වෙන්න ඕන. ඉවසලා ධර්මයේ මතු කරගන්නට මේ කරදරේ ආපු වෙලාවට ඒක සබ්දයක් මාර්ගයෙන් ආවන මේ සබ්දයේ ධාතු මට්ටක ස්වરૂපයේ තේරුම් ගනිමී කියන අදිස්ථානේ පාල කරගන්න. රූප මාර්ගයෙන් ආවන ආග්‍රහණ මාර්ගයෙන් ආවන රස මාර්ගයෙන් ආවන ස්පර්ශ මාර්ගයෙන් ආවන හිතවිලි මාර්ගයෙන් ආවන ඒකම ආහාරයක් කරගන්න කුසල ඡන්දේ පහල කරගන්න. ඒ වගේම දවසේ කටයුතු කරන වෙලාවේදී තමයි මේ යාන්ත්‍රමට පුරුදු කරගෙන යන්නේ. ප්‍රම අප්‍රමාදයේ තීව්‍ර කිරීමේ වැඩපිළිවෙලට බර වැඩ දෙන්න යන්න නරකයි. වේගෙන් කතා කරන්න යන්න නරකයි. වේගෙන් කටයුතු කරන්න යන්න නරකයි. එතකොට මේ පුරුදු වෙන අක්‍රමාදයට අල්ල ගන්න බැරි වෙනවා. ඉතින් සූර භාවය තාම දිනුනේ නැති නිසා අර වේගවත් වැඩ පිළිවෙල අල්ල ගන්න බැරි වෙනකොට සැක පහළ වෙනවා විසිරී යනවා. එතකොට ආයෙත් ආත්ම සංඥාව එන්නේ. ආයෙත් ඥාන පිළිමිකක් තමයි. අසවලා මම ඔහු මගේ ඔබේ ඔහුගේ මේ தත්ත්වයට යනවා. එනිසා යෝග අවතරණය නැවතිලි වැඩ කටයුතු කර ගන්න ඕනේ. කරන ගමන් මේ කුසල ඡන්දය දිගට පවත්වන්න ඕනේ. එහෙම පවත්වනවා නම් මේ කුසල ඡන්දේ ඒකාන්තයෙන්ම යෝගාවචරයාගේ වීර්යයට කියන්නේ නැවත නැවතත් මතුවෙන අරමුණට හිත නැංගීම. දැකීමක් වේවා, ඇසීමක් වේවා, ආග්‍රහණයක් වේවා, රස බැලීමක් වේවා, ස්පර්ශයක් වේවා, පිටිවිලක් වේවා. එහෙම නැත්නම් ඉංගීමක් වේවා, හැකිලීමක් වේවා, ආශ්වාසයක් වේවා ප්‍රශ්වාසයක් වේවා එසවීමක් වේවා යැවීමක් වේවා තැබීමක් වේවා මේ සෑම එකක් එකම අනිවාර්යයෙන්ම සංසාර පුරුද්ද අනුව ප්‍රියමනාප භාව අප්‍රියමනාප භාව මතුවෙන්න බලන විෂද භාව අප්‍රකට භාව මතුවෙන්න බලන සැක ස්වરૂප ඔද්දල් ස්වરૂප මතුවෙන්න බලන මේ සෑම දෙයක්ම ධර්මතාවය මේ සෑම ධර්මතාවයක්ම මතුවෙන්නේ ධාතු මට්ටකයේදී අන්නේ ස්වરૂපෙට බලනවනම් යෝගාවචරය අභියෝගශීලී වෙනවා එන දුෂ්කරතාවයේ පුළුවන් තරම් විසද කරගෙන තමන්ගේ ඥාන ඥාන මට්ටමට හසු කරගන්න බලනකොට මේ යෝගාචරයාගේ වැඩපිළිවෙල ධාතු බවත් ධර්ම බවත් භාන වැඩපිළිවෙලක් බාටපත් වෙනවා. මේ නිසා භාවනා උපදේශ දෙනකොට යෝගාචරයට නැවත නැවතත් මතක් කරනවා අරමුණට එල්ල කිරීම කියන විතක්කය. සහ වීර්යය. මේ දෙක විතරමයි යෝගාචරයේ මූලික අවශ්‍යතාවය. මේ අවශ්‍ය දැනුමින් වෙන්නේ ඒකට අවශ්‍ය කරන සුතමේ ඥාණය ලං කරලා දෙනවා. මතුවෙන මතුවෙන අරමුණට අරමුණට හිත නැංවීම කියන විතක්කයක් අරමුණු තෝරන්නේ බේරන්නේ නැතුව හැම අරමුණකටම නැංවීමේ වීර්යයක් පවතිනවනේ. මේ පවතින සෑම ක්ෂණයක් තුළම යෝගාවචරය මේ ධර්ම බවක් හරි පවත්වන්නේ බවට පත් වෙනවා. ඒ නිසා විතක්ක වීර්ය කියන මේ ධර්මතා දෙක යම් වෙලාවක වැටුණා නම් යම් වෙලාවක පවතින්නේ නැත්නම් එතන යෝගාවචරකමක් නැහැ. එතන ප්‍රමාදී බවයි තියෙන්නේ. පසුබෑමයි තියෙන්නේ. කිලිමයි තියෙන්නේ. විසිරියමයි තියෙන්නේ. සැකයයි පවතින්නේ. යම් වෙලාවක මේ විතක්කයක් විචාර වීර්යයක් කියන මේ ධර්මතා දෙක පවතිනවනේ ඒ යෝගාවචරය කවදාකවත් බිම දාන්නේ. වැටෙන වැටෙන වාරයක් පාසා ධර්මයේ ඉගෙන ගනිමින් නැගිටිනවා. මේ ගතිය තියෙන නිසා යෝගාවචරයාගේ එළඹ පැති තත්වය දුකට පවතින. ඒ යෝගාවචරය පිළිපන්න භාවය ධර්මයේ සාගරයට පිළිපන්න ස්වරූපයේ දිගට පවතින. ඒ නිසා සෑම ක්ෂණයක්ම ඔහුට ලාභයක් බාටපත් වෙනවා. මේ තරම් ගැඹුරක් මේ තරම්ම අපි අවුලටපත් කරන නිත්‍යාදිත්‍ය නැත්නම් ධර්ම සම්මෝහයේ කපන ආදාන තරමටම අවුල විසඳලා ඒ මැත්තේ ඉඳගෙන තමයි තරණක් ආරක්ෂාවක් ඇති කර දෙමින් ඉදිරියට පවත්වන තරම් මේ ශක්තිය දෙන්නේ අප්‍රමාණ. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ අරමුණට හිත නැංවීමේ කෘත්‍යය, ඒ වගේම මේ වීරිය කෘත්‍යය, අප්‍රමාදී වගේ දේවල් බොහොම තදින් එකිනෙකට බැඳිලා කටයුතු කරන යාල මිත්‍ර පාක්ෂික බලසේනාව. මේ බලසේනාවන්ට ඉඩ නොතබා අපි අප්‍රම ප්‍රමාද වෙනවා නම් කම්මැලි වෙලා කටයුතු කරනවා නම් මේ ධර්මතාවයන්ට අපි කරන විශාල අසාධාරණකමක් මෙතන සිද්ධ වෙන්නේ යෝගාවචර தത്വයට බාධාවක් සිද්ධ වෙනවා ඒ නිසා යෝගාවචරය හරියට විතරම සහැල්ලුව සරලව දෙන්නා වූ මේ උපදේශ පන්තිය ඊ ආකාරයෙන්ම කටයුතු කරන්න නම් අර කියන විදිහේ ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ ශ්‍රද්ධාවෙන් පස්සේ මේක මම විශ්ින් කර බලන්න ඕනේ එයින් නැතිට මට ලාභ ගන්න බෑ හරියට මේ හුස්ම ගන්න එක තමන්ම කර ගන්න ඕනේ වගේ මේ සතිපට්ඨානයත් ඒ කාන්තේම තමන්ම කළ යුතු දෙයක්. කවදාකවත් බුදුහාමුදුරුවෝ කොච්චර සාසන්තතා ඥානයේ සහිතව පෙළහැර පාමින් නිවන් දැක්කත් අපිට ඒකෙන් එක සත පහක වැඩක් නැහැ. අපි මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නේ නැත්නම් මේ සූත්‍රය අනුව ගහලා දීපු කළු ඉරදිගේ අපි ඉරන්නේ නැත්නම් ලියන්නේ නැත්නම් අපට අමාරුයි හරියට වැඩේ කරගන්න. ඒ නිසා මේ විදිහට කුසල ඡන්දේ පහල කරගන්න ඕනේ කුසල ඡන්දේ පවතිනවා නම් එක දිගට බීජ පැවැත්ම ලේසියි. අඩුම ගන්න වීර්යය නැති වෙනකොට තේරෙනවා මේ ප්‍රශ්නේ ආවේ වීර්යය නැති නිසා දැන් මම වීර්යය ඇති කරගන්න ඕනේ කියලා. ඒ විදිහට විතක්කයක් වීර්යයක් කියන මේ ධර්මතා දෙක අඛණ්ඩ නම් පැහැදිලිවම යෝගාවචරයේ සතිය හැමදාම මොරන. ඒ සතිය මේරීම නිසා විපස්සනා භාවනාවට මූලිකවම අවශ්‍ය කරන ක්ෂණික සමාධියට විශාල ඉඩක් ලැබෙනවා. මොන හොඳේට තහවුරු වෙනවා. මොකද අපි දන්නවා මේ කම්මසගතා සම්මාදිට්ඨිය ගත්තාම අපිට කාම මාර්ගය, ධ්‍යාන මාර්ගය, ප්‍රඥා මාර්ගය කියලා තුනක් හම් වෙනවා. අපි මේ ධ්‍යාන මාර්ගය ඉක්මවලා ගියත් අන්න තමයි කියන්නේ විපස්සනා කරලා කටයුතු කරන්නේ. මෙතන මේ පිට ඔක්කොම නෙවෙයි සමානයි. ඒ අත්තන්ට නමුත් මේ ධ්‍යාන මාර්ගයේදී කරන්නා විදිහට සමාධිය ඇති කරගත්තේ නැත්නම් මේ මේ විදිහට ඇහින් දකින් වතේ එතකොට ධාතු භවස්ථානයේ ධර්ම භවස්ථානයේ සිදුවේ. ඒ නිසා යෝගාවචරය මේ ධර්ම කරුණු මේ තාක්කල් Tamanතුලින් සිදුනා වූ හරි වැරදි නැත්නම් අතපසු වීම හරියම් සියලු දේ එකම එකතු කරගන්න උත්සාහ කරත්වා ඒකේ උත්සාහ කිරීමේ කලාව සම්‍යක් ප්‍රයත්නයේ ලැබිච්ච ලාභයක් විදිහට අප්‍රමාදී වෙන්න ලැබේවා.